ගිය වාරයේදී මේ ඇත මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරමින් පළමුව දේශනාවයි ඉදිරිපත් කළේ. එහිදී අප මේ ඇයට පෙන්වුම් කළේ පටිච්චසමුප්පාද ධර්මයට අපේදී දැක්වෙන වචනවල අර්ථ නිරූපණය. ඒ ඒ වගේ අර්ථය කුමක්ද කියන අදහසයි එදා ඉදිරිපත් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ ඉතින් මස්මින් සතේ ධම්ම හෝති මස්සුපාදාය ධම්ම පඤ්ඤති ඉතින් මස්මින් සතේ ධම්ම හෝති දස එමස් නිරෝධාය ධම්ම යොජ්ජති කියලා. එහෙමයි පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ හේතුන් කියන ඇති වෙන විට මේ ඵලයේ තියෙනවා මේ හේතුන් උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුන් නැති වෙන විට මේ ඵලය නැති වෙනවා. මේ හේතුන් නිරුද්ධ වී යනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ හේතුඵල ක්‍රියාදාමයක් තමයි පටිසම්පාද ධර්ම දක්ය තුළින් උගන්වනු ලබන්නේ. බුදුජානන් වහන්සේ එක් අවස්ථාවක දක්වා මේ පටිසම්පාද ධර්මයේ හරියට ක්‍රියාත්මක කරන ආකාරය දන්නේ නිසා තමයි මහණෙනි මේ ලෝකයේ මේ සත්‍යෝ හරියට පැටලුණු නූල් බෝලයක් වගේ මේ සංසාරයේ පැටලි පැටලි නැවත නැවත ඉපදී ඉපදී සංසාරයෙන් සංසාරයට භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා. ඒ කියන්නේ පටිච්චසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ තුළින්ම පුළුවන්කම ලැබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමසීම සහ දැකීම තුළින්. අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි කලින් සිටපු සෑම බුදු කෙනෙක්ම එහෙමයි මතුවට බුදු වෙන සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ යතහ පරිදි සමාධිසිත තුළින්ම දැකීම තුළින් අවබෝධ කර ගැනීම තුළින් ඉදිරිසා නිවන් යාමට බලාපොරොත්තු වන අය විසින් පටිච්චසම්පාද ධර්මයන් තේරුම් ගන්නට ඕන. මේදී මේ පටිච්චසම්පාද ධර්මයේ තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයත් ඒ වගේම ඒ දුක ඇතිීමේ හේතු දුක්ඛ සමුදය සත්‍යයත් ඒ දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය කියන චතුරාර්ය සත්‍ය ධර්මයයි. අනිකිෂාවක් නෙවෙයි. ඒ පරිසම්පාල ධර්මයේ තුළ උගන්වන ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ පරිසම්පාල ධර්මයන් ඉතාම ගැඹීරයි, ගැඹුරුයි අවබෝධ කරගන්න අපහසුයි කියන ඒම අදහස් කරනවා. නමුත් මේක තේරුම් ගත්තොත් එහෙම මේ පරිසම්පාල ධර්මය කියන්නේ සමාජයේ ජීවිතය ගැනම කියන කතාවක් කියලා. එතකොට ඒ අපහසුතාවයේ මගහැරී මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතයේ දිගින් දිගට දිගින් දිගට පැවත යන්නේ පැවතගෙන යන්නේ කොහොමද නැවත ඉදිරියටදී මේ සංසාර ගමන දිග්ගැස්සෙන්නේ කොහොමද කියලා එක ආකාරයකින් පරිසම්පාද ධර්මයේ තුලින් විස්තර වෙනවා. අනිත් අතට මේ සංසාර ගමන නිමවන්නේ කොතනින්ද කියන කාරණාව විස්තර වෙනවා. මේ විදිහට Taman ගැනම තියෙන කතාවකේ මේ පරිසම්පාද ධර්මයේ තුල විස්තර වන්නේ මේක බාහිර පොත්පත්වල තියෙන ධර්මයක් නෙවෙයි සමාගයේ සිට තුල සංකාණයේ තුල ක්‍රියාත්මක වන ධර්මයක් එතකොට මේ පරිසම්පාද ධර්මයේ විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුජානන් වහන්සේ අවිද්‍යාව මුල් කරගෙන දේශනා කරලා තියෙනවා බොහෝ තැන්වල තවත් විවිධ තැන්වල තණ්හාව මුල් කරගෙන දේශනා කරපු තැන් ඒ වගේම ආයතන මුල් කරගෙන මේ දේශනාව ආරම්භ කරපු දැන් ආදී විවිධ විවිධාකාරයෙන් මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරමින් දේශනා කළ දේශනා ධර්මයට ලැබෙනවා. ඉතින් ඒ සෑම දේශනාවක්ම ඉදිරිපත් කරන්නට යනවා නෙවෙයි අපි අර අවිද්‍යාව මුල් කරගෙන කරන ලබන දේශනාව ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ කීමස් මේ සතේ ධම්මෝ තේමස් සුඛාදාය ධම්මෝ පච්චති. ඉතින් එමත්මින් අතතේ දන්නා හෝතේ මත්ත නිරුද්ධා ඉදන් නිරුද්ධතේ යදිදන් අවිද්‍යා පත්‍ය සංඛාර අසංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාවස සම්භවන්තේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සම්බියෝපෝති කියන පාඨය බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තිබෙනවා. ඒ දේ අදහස් කරන්නේ මෙන්න මේ හේතු නිසා මේ ඵල ධර්මයන් ඇති වෙනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්මයේ නැති වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන යම් යම් හේතු නිසා ඉබේම හද ගන්නවා නෙවෙයි යම් යම් හේතුන් නිසා හටගත්තා ඒව ඇති වෙන ඵලයක්. මේ ඵලයම නැවත හේතුවක් වන්නට පුළුවන්. ඒ කියන්නේ යම් යම් හේතුන් නිසා යම් කිසි දෙයක් හටගත්තා නම් ඒක ඵලයක් වෙනවා. ඒ හටගත්තා වූ ඵල ධර්මයෙන් නැවත තවත් දෙයක් ඇති කර ගැනීම සඳහා හේතුවක් වන්නට පුළුවන්. මේ විදිහට මේ හේතුඵල ක්‍රියාදාමය නිරන්තරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේදී ඒ කියන ලද කරුණවල කෙටි සාරාංශය පළමුවෙන් කියන්නම්. අවිද්‍යාව පත්‍ය කොට නැත්නම් අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර ලෝක සත්‍ය රැස් කරනවා. මේ කුසල අකුසල කම්ම සංස්කාර හේතුන් ඒ මේක කප්පේ කොට එම නිසා ප්‍රතිසන්දි විඥානීය වෙන දෙනවා. නැවත දැනග පහළ වීම එකදීම ඇති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥානීය නැවත පහළ වීම ඇති වුණාට පස්සේ නාම රූප ඇති නාම රූප නිසා ඒකනනාසාදී සලආයතන පහළ වෙනවා. මේ සලආයතන නිසා ස්පර්ශය තියෙනවා. මේ ස්පර්ශය තුළින් වේදනාවල් සැප හෝ දුක් හෝ මඳක් වේදනාව ගෙන දෙනවා. මේ වේදනාවන් නිසාම තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව නිසා උපාදානය තියෙනවා. උපාදානයන් නිසා කර්ම භව නැවත රැස් වෙනවා. ඒ කර්ම භව නිසා ජාතිය ගෙන දෙනවා. ජාතිය ගෙන දෙනකොට නැවතත් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත පහළ වී පහළ වී යනවා. ඒ ඥානිත්පත්ත අවිද්‍යාව නිරුද්ධ කළා නම් සංස්කාර නැහැ සංස්කාර නිරුද්ධ කළා නම් ප්‍රතිසන්දි විඥානෙ නැහැ ආදී වශයෙන් ප්‍රතිලෝම වශයෙන් තුන්වසේ දේශනා කොට වදාළා පිළිගන්නවා. එතකොට මේක තම අවබෝධ කර ගැනීමයි මේ කියන කරුණු තේරුම් ගැනීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. යම් කිසි දෙයක් කියවලා පොතපතකින් බලලා ධර්මයෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනා අහලා ඇති කරගන්නා දැනුම වගේ නෙවෙයි තමාගේ හදවත තුළින්ම තමාම ප්‍රත්‍යක්ෂ ලෙසම ඒ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ ලෙසම තමාගේ හද තුළින්ම ඒ ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. නැතුව මේ පොත්පත්වල තියෙන කාරණා කියන්නට පුළුවන් වූ පමණින් මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් යන්තම් ටිකක් තේරුම් ගිය පමණින් අපි කියන්නට බෑ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැක්කයි කියලා. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න අත්දකින දකින්නට පුළුවන් වන ආකාරයෙන් තමයි අපි මේ දේශනා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පාරමී ශක්තියක් තියෙනවා නම් ප්‍රඥාව සමාධිය දිනලා තියෙනවා නම් ඒ දේශනා අනුව පිළිපැද්දොත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට ඒ තුලින් හැකියාව ලැබෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර අපකන්නන්නේ අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාම සංඛාරා අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාම සංඛාරා අවිඤ්ඤා අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාම සංඛාරා මේක ටිකක් මේ විදිහට විස්තර වශයෙන් කියන්නත් පුළුවන්. අවිද්‍යාව කියන්නේ නොදත්තම මෝඩකම. මේ නොදත්තම නිසා කුසල රැස් කරනවා. මේ නොදත්තම නිසා අකුසල රැස් කරනවා. මේ නොදත්තම නිසා ධ්‍යාන උපදව ගන්නවා. ආනින්ජාම සංඛාර කියන්නේ සිතේ නොසලෙන පස්සේටපත් වූ ධ්‍යාන තත්ත්වයක්. ඒ කියන්නේ සිත නොසලී පවතින තත්ත්වයේ පවතින ධ්‍යානය තමයි ආනින්ජ සංඛාර කියලා කියන්නේ. එතකොට ආනින්ජ ආනන්ජාභි සංඛාරයි පුඤ්ඤාභි සංඛාරයි අපුඤ්ඤාභි සංඛාරය සෑම එකක්ම සිදුවන්නේ අවිද්‍යාව නිසා. මේදී තේරුම් ගන්නට ඕන මේ අවිද්‍යාව කියන එක නොදක්කම කියන එක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි සමාගයේ සිත තුළම තියෙන ධර්මතාවයක්. නොදක්කම නැත්නම් මුලාව මේක තියෙන්නේ තමන්ගේ සිත තුළමයි වෙන කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. ඒක නිසාම මේ සිත තුළ පවත්නා වූ මෝහය, අවිද්‍යාව, නොදක්කම මේ සෑම එකක්ම ප්‍රඥා උපදවා ගැනීම තුළින් නැති කර ගන්නට පුළුවන්. මේ බාහිර ලෝකයක තියෙන දෙයක් නම් මේක අපිට නැති කරන්නට බෑ. තමන්ගේ සිත තුළ පවත්නා වූ නොදක්කම සිතින්ම නැති කර ගන්නට පුළුවන් ප්‍රඥා ආලෝකයේ ඇති කර ගැනීම තුළින්. මේක මෝහය කියන එක අවිද්‍යාව කියන අඳුරකට අපි උපමා කළොත් අන්ධකාරයක් නම් ප්‍රඥාව ආලෝකයක් වගේ. ඒකට ප්‍රඥාව ආලෝකය නම් ඒ ආලෝකයේ පහළ වුණාට පස්ව අඳුරට සිටින්නට හැකියාවක් නැහැ. කියන්නේ අඳුරයි ආලෝකයයි දෙක එකවර පවතින්නට හැකියාවක් නැහැ. ප්‍රතිවිරුද්ධ ධර්මතාව දෙකක්. අඳුර නැති වෙන්නට ඕන ආලෝකයේ ආවාට පස්සේ කොපමණ කාලයක් අඳුර යම් තැනක තිබුණත් අවුරුදු දහස් ගණන් වෙන්න පුළුවන් දසදහස් ගණන් ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් වෙන්න පුළුවන් කල්පාන්තර ගණන් වුණත් වන්නට පුළුවන්. යම් තැනක අඳුරක් පවතිනවා නම් එතෙන්ට ආලෝකයක් ගෙන ගිය ගමන්ම ඒ අඳුර එතන නැති වෙනවා. ඒ අඳුරට තියා සිටින්නට බෑ. මම මේ තරම් කාලයක් තිස්සේ මම මෙතන සිටියා. ඒක නිසා මට යන්නට බෑ කියලා එහෙම කියන්නට හැකියාවක් නැහැ. ආලෝකයේ යම් අවස්ථාවකදී පැමිණියා නම් අඳුර එතනින් අයින් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ අවිද්‍යාව කියන ඒ නොදක්කම කියන ඒ මෝහය කියන සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ ක්ලේශ ධර්මය ප්‍රඥා ආලෝකයේ හරියටම භාවනාව තුළින් අත්දැකලා ප්‍රඥා ආලෝකයෙන් ඒ අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාව අපට නිරුද්ධ කරන්නට පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ වන්නේ රහත් කර රහත් වුණාට රහත් වුණාට පස්සේ. ඒකට රහත් වන්නට පෙර සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. ඉනේ මේ අවස්ථාවට සුදුසු සුදුසු පරිදි කියන්නේ සෝවාන් වෙනකොටත් යම් ප්‍රමාණයකට අවිද්‍යාව දුරු වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව දුරු වෙනවා. අනාගාමී වෙනකොටත් අවිද්‍යාව යම් පමණකට දුරු වෙනවා. රහත් වෙනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. එතකොට මේ අවිද්‍යාව දුරවන්නේ ප්‍රඥා ආලෝකයේ තුලින් ඒක ඔය පොත්පත් වලින් කියවලා ලබන ආලෝකයෙන් නැති කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාගයේ හද තුලින්ම පත්‍යස්ස වශයෙන්ම ඇති විය යුතු ධර්මයක්. ආදී ප්‍රඥා ආලෝකයන් මේ විශේෂයෙන්ම විදර්ශනා භාවනාව තුළින් ඒක අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම තුළින් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්. ඒකට අවිද්‍යාව නිසා නොදක්කම නිසා කුසල් රැස් කරනවා අකුසල් රැස් කරනවා කුසල අකුසල දෙකම වන කුසල සත්‍යයටම ආයන් අන්තර්ගත වන කුසල අකුසල දෙකම කියන කොටස මේ කුසල සත්‍යයටම ඇතුළත් වෙන ධ්‍යාන සත්‍යනොත් ඇතුළත් ඒක ඒ අවිද්‍යාව තුළින් සිදුවෙනවා. එතකොට මේ අවිද්‍යාව තුළින් මේවා සිදුවෙනවට සිදුවෙනවයි කියුවට මෙහා විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන කාරණාවක් තියෙනවා අවිද්‍යාවට කිසිම ඕනකමක් නැහැ කුසලයක් සැස් කරලා දෙන්නටවත් අකුසලයක් සැස් කරලා දෙන්නටවත් අවිද්‍යාව විසින් කුසලයක් සැස් කරලා දෙන්නෙත් නැහැ අකුසලයක් සැස් කරලා දෙන්නෙත් නැහැ මේකට මෙයාට තරමක් පැටලෙන්නේ සහිත වන්නට පුළුවන්. මා කියවේ අවිද්‍යාව නිසා කුසල කුසල ආදී සංස්කාර සැස් වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරක. ඊට පස්සේ අපි කියවේ අවිද්‍යාවට ඕනකමක් නැහැ කුසල රැස් කරලා දෙන්නටවත් අකුසල රැස් කරලා දෙන්නටවත්. ඒ වගේම අවිද්‍යාවට හැකියකමකුත් නැහැ කුසල් රැස් කරලා දෙන්නටවත් අකුසල් රැස් කරලා දෙන්නට. නමුත් අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව හේතුව ඒ හේතුව තියෙනකොට ඒ ප්‍රතිඵලයක් වශයෙන් කුසල අකුසල කම්ම රැස් වීමක් සිදු වෙනවා. මේක තේරුම් ගන්න බලන්න ඕනේ. කියන්නේ අවිද්‍යාව ආවෙන් තුලින් කුසල අකුසල කම්ම රැස් කර දෙන්නෙත් නෑ රැස් කර දීමට හැකියකම ගොතේට නැහැ. නමුත් ඒ හේතුව තියෙන නිසා ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒක සංස්කාර ධම්ම රැස්වීමක් සිදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංස්කාර. මේකකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ කොතන සිටද කියන කාරණාව පළමුවෙන් අවබෝධ කර ගැනීම සුදුසුයි. දැන් අපි ගන්නවා තමන්ගේ ශරීරයේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස් කියන ඉන්ද්‍රියන් තියෙනවා. ඇහැට රූප හම් වෙනවා කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කයට වේදේ ස්පර්ශ මනසට වේද දේවල් අරමුණු වෙනවා ඊට පස්සේ සිතිවිලි පහළ වෙනවා මේ සිතිවිලි පහළ වුණාට පස්සේ කයෙන් ක්‍රියා කරනවා සිතින් ක්‍රියා කරනවා වචනයෙන් ක්‍රියා කරනවා කායික වාචික මානසික ක්‍රියා කරනවා යම්කිසි ශබ්දේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙන්න මේ தත්ත්වය. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා සිතිවිලි පහළ වෙලා කායික හෝ වාචික මානසික ක්‍රියාවක් කරනවා නම් ඒ වගේම කනට ශබ්දයක් ඇහිලා සිතවිලි පහළ වෙලා ඒ තුලින් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ සත්‍ය ක්‍රියාත්මකයි කියලා. ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නාසයට ගඳ සුවඳ ඇවිල්ලා දිවට රස ගෑවිලා කයට ස්පර්ශ ඇවිල්ලා මනසට විවිධ දේවල් අරමුණු වෙලා ඒ නිසා කායික වශයෙන් හෝ වාචික මනසෙන් හෝ මානසික වශයෙන් හෝ යම් කිසි ක්‍රියාදාමයක් සිදු කරනවා නම් අන්නේ ක්‍රියාදාමයේ සිදු කරන අවස්ථාවේදී ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවායි කියලා කියනවා. එතකොට මේ ක්‍රියාදාමයේ සිදු නොවනවා නම් ඒ සත්‍යය සත්‍ය සත්‍ය කියන්නේ අපි මේ සම්මුති වශයෙන් පිළිදලා ඒ සත්‍යය නිස්සල සත්‍යයක සිටින. ওই නිදාගෙන ඉන්නවා වගේ සීනති කළා වගේ සත්‍යයක හේ සීන සිටින. එතකොට මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ අර නිදාගෙන සිටින අවස්ථාව සීනති කරලා තියෙන අවස්ථාවෙනි ඒක එවැනි අවස්ථාවකදී නෙවෙයි. සත්‍ය ක්‍රියාත්මක වන අවස්ථාවකදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව සිත තුළ තියෙන නාම මේ චෛතසික ධර්මයක්. ඒක ඒක නිසා සිත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න එකමක් නැහැ. එතකොට දැන් මෙතන මේ ක්‍රියාත්මක වන සත්‍යය කොතනින්ද පටන් ගන්නයි කියලා බලන්න ඕන. දැන් අපි උදාහරණයට ඇහැට රූපයක් දකිනවා කියලා හිතමු. ඇහැ තියෙනවා. මේ ඇහැ තියෙන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ තියෙන එක අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිඵල ධර්මයක් වූ රූපයක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නාම ධර්මයක්. සිතේ පහළ වන ධර්මයන්. ඇහැ කියන එක රූප කොටසක්. එතකොට මේ ඇහැ කියන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ පහළ වුණේ අවිද්‍යාව නිසා මේ නැවත ඉපදුණු දෙයක්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුයෙන් අවිද්‍යාව නිසා ඇහැ පහළ වුණාට ඇහැ අවිද්‍යාව නෙවෙයි. දැන් ඇහැට පෙනෙන්නේ රූප. Tamange ඇඟක් පේනවා බාහිර අයගේ සත්‍යයන්ගේ ජීවී වස්තුන් ජීව සත්‍යයන් පේනවා. අජීවී ඕනෑම දෙයක් ඇහැට පේනවා මේ ඔක්කොම රූප. ඇහැට පෙනෙන රූප. මේවා එකක්වත් Tamange රූපේ Tamange ඇහැට පේනවා මේ Tamange රූපස්කන්ධේ අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයක් කියලා මා කලින් කියවා. මේ අවිද්‍යාව හේතු කොටගෙන සත්‍ය කොටගෙන පහළ වූ රූප කොටසක් රූපයක් තමයි මේ අපේ ඇඟ කියන්නේ. ඒක ඇඟ අවිද්‍යාව නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඇහැට පෙනෙන කවර රූපයක් ගත්තත් එහෙම තමන්ගේ දුවේ පුතෙක් කියලා හිතමු ඒ එකක්වත් අවිද්‍යාව නෙවෙයි ඒ තමන්ගේ පුතාණන් උදාහරණයට අපි කතා කරන්නේ ඒ පුතා කියන එක්කෙනා කයාගේ කර්ම ශක්තිය තුළින් අවිද්‍යාව පාදක කරගෙන එයාගේ රූපය නිමිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් කම්ම රැස්ුණා. ඒ කම්ම රැස්වීම තුළින් මේ රූපය හැදුණා. එතකොට මේ රූපය අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිපදයි. නමුත් මේ රූපය අවිද්‍යාව නෙවෙයි. ඇහැට පේන අජීව වස්තුන් තියෙනවා. පණ නැති දේවල්, දාස් කොළම්, ගෙවල් දොරවල්, යාන වාහන. මේකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒ ඒවා ස්වභාවික ධර්මතාවයන්. එතකොට ඇහැ අවිද්‍යාව නෙමෙයි රූප අවිද්‍යාව නෙමෙයි. දැන් ඇහැට රූපේ දැක්කාට පසුව චක්කු විඥානය කියන සිත පහළ වෙනවා. ඒ කියන්නේ රූප දකින සිත. රූපයක් දැක්කාට පස්සේ හඳුනා ගැනීම දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමට තමයි අපි චක්කු විඥානය කියන්නේ. ඇහැ නිස්සය කරගෙන ඇහැ අසුර කරගෙන පහළ වෙන නිසා ඇහැට චක්කු කියලා පාලියෙන් කියන්නේ ඒක නිසා චක්කු විඥානය කියලා කියනවා ඇස අරමුණු කරගෙන ඇස නිස්සය කරගෙන ඇති වෙන දැනීම මේ චක්කු විඥානය කියනකොට ඒ චක්කු විඥානය කියන නාමයක සිටේ ප්‍රවස්නා වුණාම ධර්මයක් මේ නාම ධර්මයේ අවිද්‍යාව නිසා පහළ වූ එකක් නෙවෙයි ඒ නාම ධර්මයේ තුල අවිද්‍යාව නැහැ මේක මේ අභිධර්මයේ තියෙන පොත්වල කියන කාරණාවලට වැරදි මේ සම්ප්‍රදායික අදහස් වලට විරුද්ධයි. දැන් අභිධර්මයේ පොත්වල තියෙනවා ඇහැට ප්‍රිය රූපයක් පේනවා නම් ඒක කුසල කර්මයකින් පහළ වෙච්ච දෙයක් කියලා. ඇහැට අප්‍රිය රූපයක් පේනවා නම් ඒක අකුසල කර්මයකින් පහළ වෙච්ච එකක්. ඒක නිසාම මේ චක්කු විඥානය කොටස් දෙකකට අපි ධම්මයේ බෙදෙනවා. කුසල පැත්තට චක්කු විඥානයකුයි අකුසල පැත්තට චක්කු විඥානය කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඔය පසු කාලීන වශයෙන් අභිධර්ම පොත්වල ලියවිච්ච වැරදි හරියට තියෙනවා. ඉතින් ප්‍රායෝගික වශයෙන් බලන කෙනෙකුට ඒ වැරදි හරියට පැහැදිලි වුණ Tamanට ප්‍රත්‍යක්ෂ විශ්ම අවබෝධ වෙනවා. ඒකට අපි දැන් මේ ආයත කියමු උදාහරණයක්. දැන් අපි දැන් ඉතාම ලස්සන කාන්තාවක් කියලා තව පුරුෂයෙක් ඉන්නවා. එයාට ඉතාම ප්‍රිය කරන කෙනෙක්. ඒ තම එතනම ඉන්නවා. එයා පින්නන්නට බැරි පරම හතුරයක් වශයෙන් සැලකන කෙනෙක්. දැන් මේ දෙන්නම අර ලස්සන කාන්තාවකේ දකිනවා. දකින්නකොට අර එයා ප්‍රිය කරන, එයාට ආස කරන, ඇලුම් කරන, ආදරය කරන කෙනාට ඒක ප්‍රිය වස්තුවක්. ඒ රූපේම දකින්න අරයා පෙන්වන්නට බැරි බද්ධවරයෙන් කටයුතු කරන සංසාරික හතරේ පෙන්වන්නට පුළුවන් නැත්නම් මේ මේ ජීවිතයේදී හතුරුකමක් ඇති කරගත්තු කෙනෙක් වෙන්නත් පුළුවන්. කවර හේතුවක් නිසා හෝ පෙන්වන්නටවත් බැරි කුජලයකොත් එතන ඉන්නවා. එයාට ඒ රූපය අප්‍රිය වස්තුවක්. එතකොට අභිධර්මයේ කියන විදිහට ප්‍රිය වස්තුන් දකින්නේ කුසල කම්මයක විපාකයකින් අප්‍රිය වස්තුන් ඇහැට පෙනෙන රූප දකින්නේ අකුසල කම්ම විපාකයකින් කියන කතාව ගැළපෙන එකක් නෙවෙයි. මොකද ඒකම ගාන්තාව දෙන්න මේ දෙක දෙකවර දෙන්නේ දකින්නේ. වේදනාවේ සිත තුළ එකිනෙක කොට දෙන්නාගේ සිත තුළ චක්කු විඥාන රූපය දැකීමේ සිතක් පහළවන්නේ. එතකොට මේ චක්කු විඥාන එක්කෙනෙකුට කුසල පාක්ෂිකයි අර හොඳයි හොඳයි ලක්ෂණයි ආදරය කරන කෙනාට. නරක කෙනාට අකුසල විපාකයක් කියලා ඔය අභිධර්ම පොතේ තියෙන මේකට තේරෙන්න තෝරන ඒක නිසා මේ අභිධර්මයේ කියන පොත්වල තියෙන හුඟක් කරුණු සත්‍යන දේවල් නෙවෙයි කියලා. එතකොට මේ චක්කු විඥානය කියන එක රූපේ නිස්සරේ කරගෙන ඇහැ නිස්සරේ කරන රූපේ පාදක කරගෙන පහළ වෙන නාම ධර්මයක් මේක ඇති වෙනකොට මුතිශේෂයෙන්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ එතින් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇහැ තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ රූප තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් සක් විඥානය ඇති වුණා තවම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ චක්ඛුඥානය කියන එක අභිධර්ම පොත්වල හැටියට කියන්නේ විපාක සිතක් කියලා. කියන්නේ කලින් කරන ලද කුසලයක කුසලයක විපාක සිතක් කියලා. එතකොට විපාක සිත පහළ දෙනකොට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට හැකියාවක් කොහෙත්ම නැහැ. ඒක එකක්. එහෙම නැති වුණත් චක්ඛුඥානය කියන සිත පහළ වෙනකොට අවිද්‍යාව එතන ක්‍රියාත්මක වන්නේ මේ මේ දැනට තියෙන තත්ත්වය මම කියන්නේ පස්සෙට අපි ඒක ක්‍රියාත්මක වන ආකාරය කියනවා. එතකොට දැන් ඔන්න චක්කු විඥානය ඇති වුණාට පස්සේ මොකක්ද ඇතිවන්නේ? චක්කු සංපස්සය ඇතිවෙනවා. ඒ කියන්නේ ඇහැ තිබුණා, රූපේ තියෙනවා, ඇහැයි රූපයයි ගැටුණා, චක්කු විඥාන කියන සිත පහළ වුණා. දැන් ඔන්න ඒතු ඒ චක්කු සංපස්සය පහළ සංපස්සය කියන්නේ සිතෙන් ගිහිලා රූපේ ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඇහැට දැකපු රූපය සිතෙන් ස්පර්ශ කළා. ඒ චක්කු විඥානය ඇතිවීමත් සමගම ඒක සිදුවනවා. ඒක නිසා ඇහැයි රූපයයි චක්ක විඥානයයි කියන තුන් දෙනා කියන කරුණු තුනේම එකතුවට චක්ක සංපස්සේ කියලා කියනවා කිය බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ ඇයිද මම කලින් කියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගතේ චක්ක සංපස්සෝ කියන පාඩේ. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්ක විඥානය ඇතින ඇති දෙනාගේ එකතුවට චක්ක සංපස්සේ කියලා කියනවා. මේ චක්ක සංපස්සේ පහළ වෙනකොට එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් පස්සේ ඇතුණාට පස්සේ දැන් රූපේ දැක්කා, ඇහැට රූපේ පෙනුණා. දැන් මනසින් ගිහිලා ස්පර්ශ කළා. මනසින් ස්පර්ශ කිරීම නිසා පස්සපත්‍ය වේදනා. ඔන්න වේදනාවක් ඇති වෙනවා. අර ඉස්සල්ලාම ගත්ත උදාහරණයක් කිව්වා නම් ලස්සන කාන්දා රූපේ දැක්ක හොඳයි හොඳයි ලස්සනයි කියලා ආදරය කරපු කෙනාට ඒක දකිනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා. එයා කෙරෙහිම නරක බද්ධ වෛරයෙන් කටයුතු කරන ඊර්ෂ්‍යා කරන එයා එයාට කැමති නැති කෙනාට ඒ රූපේ දැක්කම ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් ඉතින් අර ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඔය මොකක්වත් නැති මඳහත් පුද්ගලයෙකුත් එතන ඉන්නවා කියනකොට එතන ඇලීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ. ටිකක් භාවනාවක් ජීවුණු කෙනෙක් වගේ. එයාට ඒක දැක්කම මඳහත් වේදනාවක් ඇති වෙනවා. ඇලීමක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ, දුක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ, සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මඳහත් වේදනාවක් ඇති වෙනවා. දැන් මෙන්න අවිද්‍යාව ක්‍රියාත්මක වන්න ආරම්භ වන්නේ මෙන්න මෙතන. මම මේ කතා කරන්නේ අවිද්‍යාව තුළින් සංස්කාර ප්‍රායෝගික වශයෙන් වැස්සන ආකාරයක්. මේවා පොත්පත් වලින් මෙයාට කවදාවත් කියවන්නට ලැබිලා නැහැ, අහන්නට ලැබිලා නැහැ. ඒක නිසා මේවා පළමුවෙන් අහනවා වෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්, තේරුම් ගන්නට බලන්න. ඔන්න එතකොට දැන් අපි කියවා රූපයේ තුල අවිද්‍යාවක් නැතේ, ඇහැ තුල අවිද්‍යාවක් නැතේ, රූපයේ තුල අවිද්‍යාවක් නැතේ. ඊළඟට චක්කු විඥානය තුල හෝ චක්කු සංපස්සේ තුල විද්‍යාව නැත චක්කු සංපස්සේ නිසා වේදනාවක් ඇති වුණොත් එහෙම ඒ වේදනාව ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන් කියන කතාව. දැන් මේකේ කියනවා ඕකේ අනිත් පැත්තට. මේ ඇහැ තියෙනවා Tamange ඇහැ. මේ ඇහැ අරගෙන ඒකට ආශා කරනවනම් ඔන්න අවිද්‍යාව පහළ වෙනවා. ඇහැ අරගෙන ඒකට මානෙ ඇති වෙනවා නම් මගේ ඇස් දෙක කොහොම හොඳයි ලස්සනයි නිල් පාටයි මගේ දෙනීම හරි උත්තර තියෙනවා ආදී වශයෙන් ඇති වෙනවනම් ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඇහැ අරගෙන මේක මගේ මගේ හැ මේ මම එහෙම හිතනවා නම් මානයක් ඇති කර ගන්නවා නම් දිත්‍යයක් ඇති කර ගන්නවා නම් අන්න එතකොටත් අවිද්‍යාව ඇති වෙනවා එතකොට ඇහැ නිස්සය කරගෙන මේ විදිහට යම් කිසි කැමැත්තක් ඇහැට ඇති වෙනවා නම් Tamanගේ හැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන්. Taman දකින වෙන කෙනෙකුගේ හැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කැමැත්ත ඇති වෙනකොට ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඇහැට පෙනෙන රූප ඇහැ දැන් අපි මේක අද කතා කරන්නේ ඇහැ අරගෙන ඡන්දය කැමැත්ත ඇති වුණා ඊළඟට ඇහැට රාගයක් ඇති වෙන දක්වනවා තමන්ගේ ඇහැට රාගයක් ඇති වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ ඇහැට රාගයක් ඇති වෙනවා එතකොටත් ඔන්න අවිද්‍යාව ඇති වෙනවා දැන් මේකෙන් මම මේ කියනකොට මෙයාට තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණාව මොකද්ද දන්නවද? ඇහැ තුළ අවිද්‍යාව නැහැ. නමුත් ඇහැ නිසා තමාගේ සිත තුළ මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඇයි මෙහෙම ක්‍රියාත්මක වන්නේ? මේවා නොදන්නාකම ඒ තරක් අවිද්‍ය අවිද්‍යාව නිසාම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. يعني මෙයා අපි නෝ සාත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඔයා කියවෙන කෙනාට ඉතින් මොකක්වත් ඔය ප්‍රශ්න නැහැ නෑට රූපේ දැක්ක දැක්ක දැකීම මාත්‍රෙන් අතම එතනින් ඉවරයි. හොඳයි කියලා හිතන්නෙත් නෑ, ලස්සනයි කියලා හිතන්නෙත් නෑ, කැතයි කියලා හිතන්නෙත් නෑ, ගැහැණියක් කියලා මිනිහෙක් මොකක්වත් නෑ. ඕන නම් ඕන විදිහකින් හිතන්න පුළුවන් ඒක වෙනම දෙයක්. નિરાයාසයෙන් එහෙම සිතුවිලි එන්නේ දැකීම දැකීම මාත්‍රෙන්ම නතර වෙනවා. එතකොට එයාගේ සිත තුළ අර විදිහට කෙලෙස් ධර්ම අවිද්‍යාව කිසිවක් පහළවන්නේ සාමාන්‍ය පුද්ගලයන් ලෝකයේ සත්‍යාගේ සිත තුළ මේ ඇහැ පාදක කරගෙන විවිධාකාර ඔය කියන ලද සංස්කාර ධර්ම සිත තුළින් ජනිත වෙනකොට අවිද්‍යාව පහළවන්නට පුළුවන්. පහළ වෙනවා. මේක තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා. දැන් ඇහැ අරගෙන Tamange ඇහැ අරගෙන මේක මම මේක මගේ මේක හොඳයි මේක ලස්සනයි නැත්නම් මේක රාගයක් අවස්ථාවක් ඇති වෙනවා නැත්නම් ගැටීමක් ඇති වෙනවා අර එක මනසෙක් මෙතන ඇවිල්ලා මෙතන ඉඳගෙන අඬන්න පටන් ගත්තා මේ ඇස් දෙකට මම ස්වාමීන් වහන්සේ මම මේ ඇස් දෙකට මටම ඇනගෙන අන්ත කරගන්න වෙන මේකෙන්මයි මම මේ තමයි දුක් විඳින්නේ කෙලෙස් ඇති කරගන්නේ කියලා මේ දැන් මාසයක් විතර ඇතුළත අඬන්නයි පහ නිසා පටිගය ඇති වෙනවා තමන්ගේ මන නිසා සංස්කාර ගන්නවා. පටිඝය ජනිත වෙනවා. මේ විදිහට ඇහැ නිසා රාගය, පටිඝය, ඡන්දය කැමැත්ත නොයෙක් දේවල් පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම දේවල් සිත තුළ ක්‍රියාත්මක වන්නේ ඇහැ තුළ නෙවෙයි. නැයි මේ සිත තුළ මේවා ක්‍රියාත්මක වන්නේ තමන්ගෙම තියෙන මෝඩකමට. මෝඩකම නිසාම මෝඩකම ඇති වෙනවා. ඒ කියන්නේ මෝඩකමම තවත් මෝඩකම් ඇති මෝඩකම් ඇති කර දීම සඳහා අවිද්‍යාවම අවිද්‍යාව ඇති කර දීම සඳහා හේතු පාදක වෙනවා. දැන් මොන ඇහැ පිළිබඳ ඒ කාරණාවක ඇහැට පෙනෙන රූප බාහිර රූපයක් ඇහැට පේන. දැන් බාහිර රූපේ තුල අවිද්‍යාව නැහැ. මේ දකින්නට රූපය දැකලා මෙයා ලස්සනයි හොඳයි ලබා ගන්නට ඕනේ මෙවැනි බඩුවක් මටත් තියෙනවා නම් හොඳයි ගන්නට ආසාව දෙදි ලෝභය ඉතින් නැත්තම් ගැටීම තරහව ඊර්ෂ්‍යාව ඕනෙක තියෙන්නට පුළුවන් අර දකින්නද රූපේ තුල මෙයා මොකක්වත් නැහැ රූපේ ওই පැත්තකින් රූපේ පාඩිය තියෙනවා අද තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් මේ සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක වන්නට පුළුවන් නොදන්නා කෙනෙකුගේ සිත තුළ එතකොට මේවා නොදන්නාකම නොදන්නා පුජ්‍යලයා රහත් නොවු කෙනෙක් දන්නා කෙනා රහත් වූ කෙනෙක් ඒක නිසා රූපයක් දැක්කට පස්සේ ඕවා ගැන මොනවත් හිතෙන්නේ නැහැ ඒක එච්චරයි එතනින්ම නතර වුණා මොනවත් නැහැ අනිත් අයට එහෙම නෙවෙයි ඒ රූපේ දැක්කාට පස්සේ අර තමන්ගේ ඇහැ ගැන සිතුවිලි පහළුනේ යම්සේද ඒ වගේම බාහිර රූප ගැන අනුතොන්න විවිධ සිතුවිලි පහළ වෙනවා විවිධ දේවල් ඇඳීම් වෙන්න පුළුවන් බැඳීම් වෙන්න පුළුවන් රාගය වෙන්න පුළුවන් ආදරය වෙන්න පුළුවන් ගැටීම් වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන් නැත්නම් ඉතින් කරුණාව න්‍යාසෝපත් වේවා මෙහා දුකින් මිදේවා ඒව වෙන්නත් පුළුවන් කුසල් හරි අකුසල් හරි ඕන එකක් වෙන්න පුළුවන් ඔය සංස්කාර ධර්ම සිත තුළින් ක්‍රියාත්මක වෙනකොට අර රූපය නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා මම කලින් කිව්වේ රූපය තුල අවිද්‍යාව නැහැ කියලා. මේ කියන්නේ ඒ රූපය නිසා අවිද්‍යාව ඇති කරගෙන ඇති කර ගන්නවා නැත්නම් ඇති වෙනවා. ඒ රූපය තුල අවිද්‍යාව නැහැ. නමුත් ඒ රූපය නිසා ඒකට විවිධාකාර කුසලෝ අකුසල චිත්ත සංස්කාර ධම්ම ඇති වෙනකොට අන්න එවිට අවිද්‍යාව පහළවන්නට පටන් ගන්නවා කියන්නේ. එතකොට දැන් රූපය ගැන කතා කරලා චක්කු විඥාන. ඇහැට දැනුණා රූපය පෙනුණා ඇහැ රූපය එකතු වීම නිසා ඒ රූපේ දැනීම ගැන ඒ රූපේ දැනී රූපේ ගැන දැනීමක් පහළ වෙනවා චක්කු විඥාන සිද. එතකොට මේ චක්කු විඥාන සිද මා කලින් කව විපාක සිතක් කියලා අපි ධම්ම පොත්වල හැටියට එතකොට මේ චක්කවිඥාන සිත තුළ රාගයක් මේ කියන්නේ ඒක ඒක සරි අවිද්‍යාවක් නැහැ කියලා කියනවා. ඒ වුණාට මේ චක්කවිඥාන සිත මම කියලා කෙනෙක් හිතනවා නම් මේක මගේ ධර්මයක් කියලා හිතනවා නම් මොන අවිද්‍යාවක යන්න පටන් ගන්නවා. ඒ චක්කවිඥාන සිත අතීතයේ දැකපු එකක් වෙන්න පුළුවන්. දැන් දැකපින් දැන් දකින්න චක් විඥාන සිතක් වෙන්න පුළුවන් අනාගතයේ ඇති කර ගන්නොත් හිතන චක් විඥාන සිතක් වෙන්න පුළුවන් මේ කවරක් හෝ අරගෙන මනසින් විවිධාකාරයෙන් ආශා කිරීමක් ඇලීමක් බැඳීමක් ඇති කර ගන්නවා නම් ඡන්දයක් කැමැත්තක් ඇති කර ගන්නවා නම් මේ සිත නැවත නැවත ඒ රූපේ දැක දැක ඒ සිත ඇති කර ගන්නට කැමැත්තක් ඇති වෙනවා නම් දැන් පාවිච්චි වශයෙන් මෙයාට බලන්න දකින්න අවබෝධ කරගන්නත් පුළුවන්. ලස්සන රූපයක් ඇහැට දැකම නැවත නැවත ඒ රූපෙම දැක දැක ඉන්නට කැමැත්තක් ඇති වෙනවා බොහෝ දෙනෙකුට. ඒ ඇති වෙන්නේ අර චක් විඥානසිත නැවත නැවත උපදවා ගන්නට ඕනකම ඔහුගේ සිතතව තියෙන නිසා. ඒක සංස්කාර ධර්මයන්ට අනිත්‍ය දෙයක් ආදී මොකක්වත් දන්නේ. ඉතින් මේ මෝඩකම නිසා ඉතින් චක් විඥානසිත ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන්. අවිද්‍යාව ඇති කර ගන්නා මොඩිය විසින් බාල පුත්සජන සත්‍යය විසින් එතකොට අන්න චක් විඥානයව චක්කු සම්පස්සේ ඇහැට රූපේ දැකලා චක් විඥානය තුන මනසින් ගිහිල්ලා ස්පර්ශ කරා මේ මනසින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කරන එකට කැමැත්තක් ඇති ඉතින් නැවත නැවත ඒ රූපේ සිතින් ස්පර්ශ කරන්නද බලනවා සමහරට දැන් දැකපු රූපයක් එන්න පුළුවන් පස්සට ගිහිලා ඒක මනසින් හිත හිතා හරි ඒ රූපේ මනසින් ස්පර්ශ කර කර සතුට වෙන අවස්ථා අනන්තවත් තියෙනවා අනාගතේ දකින්ට යන රූපයක් ගැන හිත හිතා දැන් ඒ මනෝ ස්පර්ශය ගැන හිත හිතා සතුට වෙන අවස්ථා තියෙනවා මේ වචනේ මෙහෙට ගැඹුරු වන්නට පුළුවන් මනෝ ස්පර්ශය කියවල නමුත් මේ ක්‍රියාත්මක වන ධර්මතාවය ওই තරම් ගැඹුරු දෙයක් නෙවෙයි වචනේ තරම් ගැඹුරු නෑ ඒක පහසෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න ස්පර්ශය තුළ වේදනාවක් නැහැ. ස්පර්ශය තුළ විඤ්ඤාණ අවිද්‍යාව නැහැ. නොදස්වා මෝඩකම නැහැ. නමුත් ස්පර්ශය නිසා මෝඩකම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම මේ සත්‍ය උද්ගත කර දුන්නේ කුමක් නිසාද? තමන්ගේ සිත තුළ නියම තත්ත්වයේ නියම ආකාරයෙන් දකින්නට නොහැකි අවිද්‍යාව තිබුණ නිසා තිබෙන නිසා එතකොට මෝඩකම නිසාම මේ අවිද්‍යාව නැවත නැවතත් දේරන්නට පටන් ගන්නවා. කියන්නේ මෝඩකම කියන එක පුංචි සැලයක් නම් ඕක ලියලා ලියලා මහා විශාල ගහක් වනවා ඇසේ. මේ මෝඩකමම තව තවත් තව තවත් ලියලා ලියලා වැඩෙන්නට පුළුවන්. දැන් ඔන්න චක්කු සම්පස්සේ තුලත් අවිද්‍යාව නැහැ. නමුත් චක්කු සම්පස්සේ නිසා අවිද්‍යාව ඉවන්නට පුළුවන් කියලා කියනවා. දැන් මේ ටික කියනකොට මේ ධර්මයේ අහපු හැට තරමද්දුවට අවබෝධ වෙන්න ඕන ප්‍රඥාව තියෙනවා නම් අදවතට තේින්නට ඕන දුක්ඛ සමුදය සත්‍ය අපි විස්තර කරනකොට ආකාර 60කින් දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරා. මේ සෑම එකක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ සතර සත්‍යපට්ඨාන සූත්‍රයේ දක්වා ඇති ආකාරය කියනවා. දැන් තේින්නට ඕන මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව අනිත්‍යයක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය සංහාව කියලා දේශනා කරලා තියෙනවා. සංහාව ඇතිවන්නේ අවිද්‍යාව නිසා. සංනික්‍රම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව. එතකොට එදා කරපු මේ දේශනාවේ ගැඹුරු විදිහට දක්නා නුවණ අවබෝධයක් දැන් ඇතිවන්නට ඕනේ. මේවා මේ බලෙන් ඇති කර දෙන්නට පුළුවන් දේවල්, පෝවන්නට පුළුවන් දේවල් නෙවෙයි. තමාගේ හද තුළින් පෙනීනා යුතු අවබෝධ විය යුතු ධර්ම. ඒකයි මේ ධර්මයේ ගැඹීරයි කියන්නේ. ගැඹුරුයි කියන්නේ. මෝඩයන්ට මේ ධර්මයේ තේරුම් ගන්නට බැහැ. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔන්න දැන් චක්ක සම්පස්සේ ආව පස්සකත්‍ය වේදනා. මං කියවා වේත අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ මෙතනින් කියලා. දැන් මේ දක්වා කියපු කරුණු වල අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. පටන් ගත්තේ මෝඩකම නිසා. යම් කිසි කෙනෙක් මේවා කෙලේ අවබෝධයක් ඇති කරගෙන ඈ තිබුණ ඇහැගෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා නම් ඔතන අවිද්‍යාව නෑ. රූප දැක්කව ගැන මොකක්වත් හිතන්න තියෙනවා නම් අවිද්‍යාව නෑ. ඇති වෙන්නේ නෑ. නැහැ කියන්නේ ඒක ඒ වෙලාවේ හේතෙන් අපහලවන්නේ. එතකොට චක්කු විඥානය ගැන ඒක ඇති වුණා දැක්ක දැකිය ඔය ඇතිලා නැතිලා කිය එකක් එච්චරයි. චක්කු සම්පස්සයාව ඒකත් ඇතිලා නැතිලා කිය. දැන් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක නොකරගෙන සිටින්නට ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන්. දැන් ඔන්න පස්සපච්චා වේදනාවයි. සැප වේදනාවක් කියන්නේ ඇහැට පේන රූපේ දැකලා ඕකට ඉතින් ඇලීම ඇති වෙනවා. සැප වේදනාව හොය හොයා හොය හොයා කටයුතු කරනවා. සැපයම ලබන්නටයි ලෝකේ තියෙන සෑම දෙයක්ම සෑම කෙනෙක්ම වාගේ කරන්නේ. කෙලින්ම තණ්හාව ඇති. කෙලින්ම අවිද්‍යාව පහළ අර කලින් ඒවා වගේ මේක. ඊළඟට මේක ඇහැර චක්ක සම්පස්සේ නිසා දුක් වේදනාවක් ඇති වුණා කියන්නේ දුක. ඔන්න ඉතින් හිත ගැටෙනවා. ගැටුණාට පස්සේ දැන් ඒක මధుරයක් කරනවා කියලා උදාහරණයක්. පළවෙනි සැරේ ඔන්න එළවලා දැම්මා, අතින් එළවලා දැම්මා ගැටුන්නේ දෙවෙනි සැරේත් ඇවිල්ලා කනවා, එළවලා දැම්මා, අතින් ගැටුන්නේ තුන් හතර පස් සැරයක් කොහොම කර කර ඉන්නවා මధుරවත් ඇවිත් ඇවිත් හැදෙනවා. ඔන්න ඩෝං ගාලා තරහා ගැවුවා. දැන් මෙතන මොකද මේ සිදුවන්නේ? අර වේදනාව, දුක් වේදනාව තුළින් ගැටීම පහළ කළා. පටිඝය ඇති කළා තරහව. ඒ තරහව ඇති වෙනකොටම අවිද්‍යාව පහළ වෙනවා. දුක් වේදනාව ගෙන දුන්නේ යම් කිසි කෙනෙකුෙන් නම් ඔහු කෙරෙත් වෛරය තියෙනවා. එතකොට නැතොල අවිද්‍යාව ක්‍රියාත්මකයි. දුක් වේදනාව ගෙන දුන්නේ යම් කිසි දෙයකින් නම් අවුෙන් වෙන්න පුළුවන්, වැස්සෙන් වෙන්න පුළුවන්, සීතලෙන් වෙන්න පුළුවන්, මෙසි මඳුරන් කවරක දෙයකින් හරි. ඒකෙ හෙජ්ජ තියෙනවා කියලා. දැන් ඔන්න වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව ඇති වෙනකොට මේක නැති කර ගන්නට ආසාවක් ඇති. එතනත් අවිද්‍යාව කියන්නේ. ගැටීම අවිද්‍යාව දුක් වේදනාව නිසා ඇති වෙන ඒකත් අවිද්‍යාව. එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. අය දුක් වේදනාව නැති කරගැනීමේ ආසාවක් පහළ වෙනවා. අන්න එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා. දැන් උපේක්ෂා මඳහත් වේදනාව සාමාන්‍ය මඳහත්ය. අපි මේ තද බල දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ මේ දුක් වේදනාව නැති වුණාට පස්සේ සැප වේදනාවක් ඉන්න නිකම් මඳහත් වේදනාවක් එන්නේ. සැප දුකකුත් නැති සැපකුත් නැති. ඉතින් මේ හරි ලබා ගන්නට ආසයි. ඉතින් මේ සුඛ වේදනාව උපේක්ෂා මඳහත් වේදනාවට ඔන්න ක්ලේශ ධම් ජනිත වෙනවා. ඒක නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් මේක අර කලින් කියපු ඇහැ රූප චක්ක විඥාන චක්ක සම්පස්ස වාගේ ධර්ම වලට වඩා ප්‍රබල ලෙස අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න අවස්ථාව. එතකොට මේක හැම වෙලාවෙම අවිද්‍යාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නෙවෙයි ක්‍රියාත්මක වන්නත් පුළුවන් දැන් ඒක ආයතන රහත් වෙලා ඉන්න කෙනෙක් ඉන්න බුදු කෙනෙක් පතරි බුදු කෙනෙක් ඉන්න ආකට දුක් වේදනාවක් තද බලයක් ආමුන්නම ගැටීමක්වත් නැහැ නේ වේදනාව ඇති වුණා ඇතිලා නැතිලා ගියා එච්චරයි නැත්තම් කායට සුඛ වේදනාවක් ආවා ඒක ඇති වුණා පැවතුණා නැති වුණා ඔකට ආශා කරන්නේ අරම මොකක්වත් නැහැ එතකොට ඒ වේදනාව තුළින් අවිද්‍යාව ජනිත කර දෙන්නේ නැහැ. වේදනාවට අවිද්‍යාව ජනිත කර දීමට හැකියකමකුත් නැහැ. වේදනාවට ඕනකමකුත් නැහැ කෙනෙකුගේ සිතට අවිද්‍යාව ඇති කර දෙන්න. නමුත් වේදනාව තියෙනකොට ඒක නිසා තණ්හාව ආදී ක්ලේශ ධර්ම පහළවන්න පුළුවන්. ක්ලේශ ධර්ම පහළ වෙනකොටම අවිද්‍යාව ජනනය වෙනවා. දැන් තණ්හාව ඇති වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? උපාදාන කරනවා. අල්ලනවා. සිතින් අල්ලනවා. තමන් ආශා කරන රූපේ නම් න්යායට ගත රූපයක් උදාහන් වශයෙන් ගත්තේ ඒකට දැන් ආශාව ඇති වුණා දැහැට රූපේ දැකලා ඒකට සුඛ වේදනාවක් ඇති වුණා ඇති වුණාට පස්සේ ඔකෙදී සිතින් අල්ලන රූපේ නරක එකක් නම් තමන් කැමති නැති එක ඒකත් ගැටිය තදින් අල්ලන ආශාවෙන් අල්ලන එකයි ගැටීමෙන් අල්ලන එකයි දෙකම එකයි නම් ක්‍රියාදාම වෙනස් ආශාවෙන් අල්ලන එක හරියට අම්මා කෙනෙක් පොඩි දරුවෙකු තමන්ගේ දරුවාගේ අතින් අල්ලනවා වගේ ආදරෙන් අල්ලනවා. තරහෙන් අල්ලනවා කියන්නේ පොලිස් කාරේ පොරෙක් අල්ලනවා වගේ ගිහිල්ලා කපාට අල්ලනවා කියලා. එතකොට දෙකම ඇල්ලීමක් තමයි නමුත් ඇල්ලීමේ ක්‍රියාදාමය වෙනස්. ඒක නිසා උපාදානය පහළ වෙනවා. උපාදානය වෙනකොටම තමන්ගේ සිත තුළ කැමැත්ත රාගය දෙකම ඇතිලා චන්ද රාගය ඇතිලා කෙලින්ම උපාදානය ඇති වෙනකොටම අර කලින් කියපු අවස්ථාවල වගේ නෙවෙයි අවිද්‍යාව සමගමයි උපදින්නේ මෙන්න මෙතන තමයි අවිද්‍යාවේ ආරම්භය කියන්නේ මේ ඊට කලින් අවස්ථාවලත් අවිද්‍යාව ආරම්භුණා පැවතුණා පවතින්නට පුළුවන් නමුත් ඒවා නැති කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා උපාදානයේ වෙනකොට අවිද්‍යාව සම්මතම උපාදානෙ පහළ වෙනවා. උපාදාන පත්‍යා බහෝ උපාදානය ඇති වෙනකොට ඔන්න කර්ම රැස් කරනවා කයින් ක්‍රියා කරනවා හිතින් ක්‍රියා කරනවා වාචනෙන් ක්‍රියා කරනවා ක්‍රියාත්මක වෙනවා මේවා කුසල් වෙන්නට පුළුවන් අකුසල් වෙන්නට පුළුවන් කර්ම භව රැස් වෙනවා මෙන්න මේ භව රැස් වීම තමයි අවිද්‍යාව පත්‍යා සංඛාරා කියන්නේ මේ ප්‍රායෝගික වශයෙන් ඇහැ ඇසුරු කරගෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වුම් කිරීමක් අපි කළේ. මේ අනුශාසනයෙන් මෙය හිතන්නට ඕන. කන ශබ්දය ඇසුරු කරගෙන, නාසය ගඳ සුවඳ ඇසුරු කරගෙන, දිව දිවට දැනෙන රස ඇසුරු කරගෙන, කය කයට දැනෙන විවිධ ස්පර්ශයන් කරන මනස සහ මනස දැන විවිධ අරමුණු ස්පර්ශ කරගෙන අවිද්‍යාව කොහොමද කොහොමද කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා. මේක විස්තර කරනවා නම් මේ එක කරුණ කියන්නේ විනාඩි 45ක් විතර ගත කළා නම් අනිත් ඉන්ද්‍රිය පහටම එක එකට විනාඩි 45 45 ගත කරන්න ගියොත් කොයිතරම් දීර්ඝ දේශනාවක් වෙනද එහෙම කරන්න බෑ බුදුහාමුදුරුවෝගේ කාලේ ඒවා විස්තර කරන්න ඇති ඒවා කිසිම පොතක සඳහන් වෙන කරුණ නෙවෙයි මේ අපි ඉදිරිපත් කළේ කොතනකින්වත් අහන්න කියවන්න ලැබෙන දේවල් නෙවෙයි ඒක නිසා මේ ඇයට නොතේරෙන්න පුළුවන් නැවතත් කියන්නේ නමුත් මේ දේශනාව නැවත නැවත අහනකොට ප්‍රායෝගික වශයෙන් මේ ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා දැක ගන්නට පුළුවන් දැන් මම කියනවා පොත්වල තියෙන කාරණාව කියලා මේ දේශනාව මෙතනින් දෙම කරනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ මොකද්ද? පොත්වල තියෙන කාරණාව දැන් මේ කියන්නේ. අවිද්‍යාව නිසා කුසල කරනවා. අවිද්‍යාව නිසා අකුසල කරනවා කියන කෝණ කෙනෙක් දන්නවනේ. ඉතින් මොකද මේ අවිද්‍යාව නිසා අකුසල කරන්නේ? අවිද්‍යාව තුළින් මම කුසල කරලා දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියලා ප්‍රැස් කරනවා කුසල. අවිද්‍යාවකට මනුස්ස ලෝක උසස් සහසාන ලබා ගන්නට වෙන කියලා කුසල් රැස. ඔය වාගේ මේ මොන්ටිසෝරි තත්ත්වයේ තියෙන සරල කරුණු තමයි පොත්වල දැක්කේ. කායෝගික පැත්තට අතවත් තියලා නැහැ. ඇඟිල්ල දික් කරලවත් නෑ අත තියනවා කියලා. ඒ තරම් පහළම මට්ටමක තියෙන විස්තර තමයි කොයි පොතකින් කොයි කවරෙක් ලියපු එකකින් උනත් අහන්නට කියවන්නට ලැබෙන්නේ. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණාව. අවිද්‍යාව තුළින් සංස්කාර ජනනය වෙනවා. මේක නිසාම සංස්කාර නිසා නැවත ඉපදීමක් ඇති වෙන ආකාරය ඊළඟ දවසටයි අපි ප්‍රකාශ කරන්නේ මේ කොටස තමයි පටිච්චසමුප්පාදයේ ගැඹිරම අවස්ථාව. අවිද්‍යාව තුළින් සංස්කාරය තියෙන එකයි සංස්කාර තුළින් නැවත නැවත ඉපදීම ගෙන දෙන ආකාරයයි තමයි පටිච්චසමුප්පාදයේ තියෙන ගැඹුරුම කොටස අනිත්‍ය වේතනම් ගැඹුරු නැහැ. එතකොට මේක තේරුම් ගන්න බලන්න මේ දේශනාව නැවත නැවත අහලා නොතේරෙනවා නම් ඊට පසුදා ඊළඟ වාරයේදී ඇවිල්ලා අහන්න අපි තවත් විස්තර සහිතව ඉදිරිපත් කරනවා. හොඳයි මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය දැන් කියලා මේ දේශනාවෙම කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපි කියුවේ? පටිච්ච සම්පාද ධර්මය කියන්නේ හේතුඵල ධර්මතාවයක්. මේ මේ හේතුන් නිසා මේ මේ ඵල ඇති වෙනවා. මේක තමන්ගේම ජීවිතය පිළිබඳ කියන කතාවක්. ඒදී මේ නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි යන්නේ කොහොමද? මේ ඉදදී ඉදදී මෙරි මෙරි යන ගමන නතර කරන්නේ කොහොමද? ඕකයි කටි සම්පාදයෙන් කියන්නේ. ඒකෙන් දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදී වශයෙන් කියන කොටස් 12 අපි කියවා විද්‍යාව නිසා සංස්කාර ඇති වෙන සංස්කාර නිසා විඥානය ඇති වෙන ආදී වශයෙන්. ඒ කොටස් 12 කියලා අවිද්‍යාව කියන තුලින් සංස්කාර ජනනය වන්නේ කොහොමද කියන කාරණාව සහ අවිද්‍යාව තුළින් සංස්කාර සංස්කාර අවිද්‍යාව තුළින් සංස්කාර ගණනය වීමට පටන් ගන්නෙ කොයි අවස්ථාවේද කියන කාරණා විස්තරේ කායික වශයෙන් එක ප්‍රධාන කාරණා කියවා අවිද්‍යාවට ඕනකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට අවිද්‍යාවට හැටිකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට නමුත් අවිද්‍යාව කියන හේතුව තියෙනකොට ඔය සංස්කාර පහළ වෙනවා හේතුඵල. මේවා සත්‍ය නෙවෙයි. මම නෙවෙයි. ආත්ම නෙවෙයි. හේතුඵල වශයෙන් ඇති නැති වී යන සංස්කාර ධර්ම. හොඳයි. එහෙනම් මේ දක්වා අපි අසංගත ධර්ම දේශනා කුසල සත්‍ය තුළින් ඒ ධර්මයේ සීනේ කුසල සත්‍ය තුළින් මේ අතර මේ ගම්බීර රූපටි සම්පාද ධර්මයන් දැකලා ඒකාන්ත වශයෙන්ම මේ සංසාර ගමන නිම කරලා නිවන සැනසීමට වාසනාවක් ලැබේවා කියලා ආශිර්වාද කරන්නම්. මේ දේශනාව දැන් නිම කරන්නේ